ආයුබෝවන්. අද අපි කතා කරමුද බුදුදහමේ බොහොම වැදගත් දේශනාවක් ගැන. ආ, බොහොම හොඳයි. මොකක් ගැනද? මහා පුන්නම සූත්‍රය. මේක අර සවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදයේදී පුන් පොහෝ දවසක බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා එක කරපු සාකච්ඡාවක්. හ්ම්. ඔව් මට මතකයි. ඒකෙදි අර භික්ෂුවක් අහනෝ නේද ප්‍රශ්න වගේක්. ඕ හරියටම විශේෂයෙන්ම අර පංච උපාදානස්කන්ධ ගැන අපේ මේ පැවැත්ම අත්දැකීම් ගැන හරිම ගැඹුරු කාරණා ටිකක් එතන සාකච්ඡා වෙනවා. ඇත්ත. ඒක තමයි හරිය. අපි බලමු එනම් මේ කාරණා එකකින් එක පොඩ්ඩක් විග්‍රහ කරගන්න. හොඳයි. පටන් ගමු. හරි. මුලින්ම අර භික්ෂුව අහනවා ස්වාමිනී මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ටික නේද? ඔව්. බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරනවා. ඒ තමයි අපේ අත්දැකීම. ඒ කියන්නේ අපි ලෝකය අඳුනගන්න විඳින දේවල් සමන්විත වෙන මූලික කොටස් පහ. හ්ම්. රූපේ කිව්වම අපේ මේ ශරීරය වගේම ඇහැට පේන, කනට ඇහෙන බාහිර දේවලුත් අයිති. භෞතික දේ. හරි. අටයි මේක මේ ශබ්දයයි කියලා අපි අඳුනගන්නේ සංඥාවෙන්. ආ, හරි. සංකාර කියන එක ටිකක් ගැඹුරුයි. ඒ කියන්නේ අපේ හිතේ හටගන්න චේතනාසගත ක්‍රියා. මානසිකව අපිව හැඩගස්වන දේවල්. අපේ පුරුදු නැඹුරුතා වගේ දේවල්. හ්ම්. ඒ කියන්නේ කර්ම සකස් කරන තැන. ඔව් ඒකටත් සම්බන්ධයි. විඥානය කියන්නේ දැනීම. ඇහැයි රූපයයි එකතු වුනාම පෙනීමක් ඇති වෙනවනේ. අන්නේ දැනීම. කනට ශබ්දයක් ඇහුනම ඒ ගැන දැනීම. පැහැදිලි. එතකොට මේ පහ එකතු වෙලා තමයි අපේ අත්දැකීමක් සම්පූර්ණ වෙන්නේ. හරියටම. එතකොට ඇයි මේවට නිකම්ම ස්කන්ධ නොකිය උපාදාන ස්කන්ධ කියන්නේ? අර උපාදාන කියන කැලේ තේරුම මොකද්ද? ආ, අන්න ඒකේ තමයි මේ සූත්‍රයේ තියෙන බොහොම වැදගත් කරුණක්. උපාදාන කියන්නේ තදින් අල්ලා ගැනීම. ඔව්. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ තියෙනවා. ඒවා නිකම්ම ඇති වෙනව නැති වෙනවා. ඒක ස්වභාවය. හැබැයි අපි ඒවට තදින් ඇලෙනකොට මේක මගේ මේ මම මේක මගේ ආත්මය කියලා ඒව අල්ල ගන්නකොට ආ ඒ කියන්නේ තෘෂ්ණාවෙන් චන්දරාගෙන් යුක්තව ඒවට බැඳෙනකොට අන්න එතකොට තමයි ඒව උපාදානස්කන්ධ වෙන්නේ. ඒ කියන්නේ දුක්කට මුල් වෙන. අපිව සංසාරයේ ගැට ගහන තදින් අල්ලාගත්තු ස්කන්ධ බවට පත් වෙනවා. ඒ කියන්නේ උපාදානය කියන්නේ ස්කන්ධ වලින් වෙනම දෙයක් නෙවෙයි. වෙනම දෙයක්කුත් නෙවෙයි ස්කන්ධයම උපාදානයක් නෙවෙයි. ඒක ස්කන්ධ කෙරෙහි ඇතිවෙන ඇලීම. තද කැමැත්ත අර චන්දරාගය. එතකොට භික්ෂුව අහනවා මේ උපාදාන ස්කන්ධයන්ගේ මුල මොකක්ද කියලා. ඔව්. උත්තරේ තමයි චන්දරාගය කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. කියන්නේ තෘෂ්ණාව. මේ ඇලීම මේ චන්දරාගයේ එක එක විදිහට එන්න පුළුවන්ද? පුළුවන්. සූත්‍රේ කියනවා දැන් අපි හිතනවානේ අනාගතේ මම මෙහෙම කෙනෙක් වෙන්න ඕන මට මේ වගේ ලස්සන රූපයක් තියෙන්න ඕනේ මේ වගේ සැපක් ලබන්න ඕනේ කියලා. ඔව් ඔව් අපි එහෙම හිතනවා. අනේ අනාගතය පිළිබඳ තියෙන ආසාවත් ඒ බලාපොරොත්තුවත් මේ චන්ද රාගයම එක පැතිකඩක් ඒකත් උපාදානයට හේතුවක්. අතීත දේවල් ගැන හිත හිතා ඉන්නා වගේමයි. ඒ කියන්නේ මේ ස්කන්ධ කියන වචනේත් හරි පුළුල් නේද? අනිවාර්යයෙන්ම ස්කන්ධ කියන්නේ ගොඩ කියන එකනේ. ඉතින් මේ සූත්‍රය විස්තර කරනවා අතීතයේ තිබුණ රූප, දැන් තියෙන රූප, අනාගතයේ ඇති වෙන්න පුළුවන් රූප. ඒ වගේම තමන්ගේ ශරීරය, ආධ්‍යාත්මික, බාහිර ලෝකයේ දේවල් බාහිර ගුරුසු දේවල් හරිම සියුම් දේවල් හොඳයි කියලා හිතන ප්‍රණීත දේවල් නරකයි කියලා හිතන හීන දේවල් දුර තියෙන දේවල් ළඟ තියෙන දේවල් මේ කොයිම ආකාරයක රූපයක් ගත්තත් ඒ ඔක්කොම රූපස්කන්ධයට අයිති. ආ ඒ කියන්නේ හැමදේම. ඔව්. ඒ වගේම තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන අනිත් හතරටත්. ඒ නිසා තමයි මේකට ස්කන්ධෙම නැත්නම් ගුඩවල් කියන කියන්නේ. අපේ අධ්‍යක්ීම් වල සම්පූර්ණ පරාසෙම මීට අහු වෙනවා. හරිම පුළුල් විස්තරයක් ඒක. එතකොට මේ ස්කන්ධ ඇති වෙන්නත් හේතු තියෙනවාද? ඒ කියන්නේ රූපේ හැදෙන්නේ කොහොමද, වේදනාව වෙන්නේ කොහොමද වගේ. ඔව්. ඔව්. සූත්‍රය ඒකත් පැහැදිලි කරනවා. රූප ස්කන්ධයට, ඒ කියන්නේ භෞතික පැවැත්මට හේතුව තමයි සතර මහා භූත. සතර මහා භූත. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ කියන්නේ දෘඪ බව, ද්‍රව ගතිය, උෂ්ණත්වය සහ චලනය කියන මූලික භෞතික ගුණාංග. හරි. වේදනා සංඥා සංකාර කියන මානසික ස්කන්ධ තුනටම පොදු හේතුවක් තියෙනවා. ඒ තමයි පස්ස. එහෙම නැත්නම් ස්පර්ශය. ස්පර්ශය. ඒ කොහොමද? මෙහෙම හිතන්නකෝ. ඇහැයි පේන රූපයයි ඒ දෙක නිසා ඇතිවෙන විඥානයයි එකතු වුනම ස්පර්ශයක් ඇති වෙනවා. ඒ ස්පර්ශයත් එක්කම තමයි විඳීමක්, වේදනා, හඳුනා ගැනීමක් සංඥා සහ ඒකට ප්‍රතිචාරයක් විදියට චේතනාවක් සංකාර ඇති වෙන්නේ. ආ ඒ ඔක්කොම එකට බැඳලා තියෙන්නේ. ඔව්. ඒ වගේම කන, නාසය, දිව, ශරීරය, මනස කියන අනිත් ඉන්ද්‍රයන් වලත් ස්පර්ශය නිසාමයි වේදනා සංඥා සංකාර හටගන්නේ. හරි. එතකොට අන්තිම එක විඥාණයට හේතුව. විඥාණයට හේතුව විදියට කියන්නේ නාම රූප. ඒ කියන්නේ මානසික නාම වේදනා සංඥා සංකාර සහ භෞතික රූප. කියන මේ සංඝටක දෙකේ එකතුව. නාම රූප නිසා විඥානයත් විඥානය නිසා නාම රූපත් පවතිනවා. ඒක අන්‍යෝන්‍ය සම්බන්ධයක්. හ්ම්. ඒක ටිකක් ගැඹුරුයි වගේ. ඔව් ඒක ටිකක් විග්‍රහ කරන්න ඕනේ කාරණයක්. සරලමම කිව්වොත් අපේ මේ මානසික සහ භෞතික පැවැත්ම තමයි දැනුවත් භාවයට විඥාණයට පදනම වෙන්නේ. හොඳයි. එතකොට මේ ස්කන්ධ ටික ගැලා අපි කතා කළා. ඇයි එතකොට අපි මේවා මම මගේ මගේ ආත්මය කියලා වැරදියට හිතාගන්නේ? අර කියන සක්කාය දික්කිය හටගන්නේ කොහොමද? ඒකට හේතුව අවිද්‍යාව. ඒ කියන්නේ මේ ස්කන්ධයන්ගේ ඇත්ත ස්වභාවය නොදැනීම. ඇත්ත ස්වභාවය. ඔව්. මේ ස්කන්ධ පහම හැමතිස්සෙම වෙනස් වෙනව නේද? දැන් මේ මොහොතේ තියෙන ශරීරය නෙවෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. සිතුවිලි එනවා යනවා. හැඟීම් වෙනස් වෙනවා. ඔව්. ඒක ඇත්ත. කියන්නේ ඒවා අනිත්‍යයි, ස්ථිර නෑ, ඒ වගේම ඒ වෙනස් වීම නිසාම ඒවයි යම් දුක් සහිත බවක් තියෙනවා. අපිට ඕන විදිහට පවත්ව ගන්න බෑ. ඒ වගේම මේ ස්කන්ධ ගොඩ ඇතුලේ මම කියලා අල්ලගන්න පුරොන් ස්ථිර නොවෙනස් වෙන හරයක් ආත්මයක් නෑ. ඒකයි අනාත්ම කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔව්. දැන් ධර්මය හරියට අහලා නැති ඒ ගැන කල්පනා කරලා නැති කෙනා අශ්‍රතවත් පෘථග්ජනයා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්නේ නැහැ. එයා මේ රූපය මම කියලා හිතනවා නැත්තම් මගේ රූපය කියලා හිතනවා. වේදනාව ආවම මම විඳිනවා කියලා හිතනවා. මේ මගේ සිතුවිලි, මේ මගේ දැනීම කියලා මේ ස්කන්ධ පහ Tamange කරගන්නවා. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය. ආ, ඒ වැරදි දැක්ම. ඕ. නමුත් ධර්මය අහලා ඒ ගැන නුවණින් විමසන කෙනා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා එයා මේ ස්කන්ධ පහ දිහා බලන්නේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඇත්ත ස්වභාවයෙන් එයා දන්නවා මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියලා. එතකොට එයාට සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හැම අත්දැකීමක් දිහාම බලද්දී ඒකේ තියෙන අර පැති තුනක් ගැන කතා වෙනව නේද? ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියලා. හරියටම. ඒක බොහොම වැදගත්. ඕනෑම ස්කන්ධයක් ගත්තම ඒකින් යම් ආස්වාදයක්, ඒ කියන්නේ తాවකාලික සතුටක්, ප්‍රිය බවක් ලැබෙන්න පුළුවන්. උදාහරණයකට ලස්සන රූපයක් දැක්කම ප්‍රිය කෑමක් කෑවම. ඔව්. ඒ තමයි ආස්වාදය. හැබැයි ඒ සතුට ස්ථිර නෑ නේද? ඒ රූපය වෙනස් වෙනවා, ඒ කෑම ඉවර වෙනවා, ඒ සතුට නැති වෙලා යනවා. සමහර විට දුකක් බවට කත් වෙනවා. අන්න ඒකේ තියෙන අනිත්‍ය බව, වෙනස් වෙන ස්වභාවය, දුක් සහිත බව තමයි ආදීනවේ. හ්ම්, තේරෙනවා. නිස්සරණය කියන්නේ මිදීම. ඒ කියන්නේ මේ ආස්වාදයට ඇලිලා ආදීනවේ නිසා දුක් විඳින එකෙන් මිදෙන්න තියෙන මාර්ගය. ඒ තමයි අර කලින් කතා කරපු චන්දරාගය, ඒ ඇලීම දුරු කිරීම, ප්‍රහාණය කිරීම. ඒ කියන්නේ යථාර්ථය දකින්න නම් මේ පැති තුනෙන්ම බලන්න ඕන අනිවාර්යෙන්ම. ආශ්වාදයේ විතරක් දැක්කොත් අපි ඒකට ඇලෙනවා තව තව හොයනවා ආදීනවේ විතරක් දැක්කොත් සමහර විට කලකිරෙනවා විතරයි මිදෙන මාර්ගය දන්නේ නැහැ ආශ්වාදයත් ආදීනවයත් දෙකම තේරුම් අරගෙන නිස්සරණය කියන මිදීමේ මාර්ගයේ පුරුදු කරන එක තමයි නියමදේ මේක ඇත්තටම එදිනෙදා ජීවිතයට ගොඩක් අදාළයි වගේ. අපි කැමති අකමැති හැම දෙයකම මේ තුන තියෙනවා. හොබ්. ඕනම දෙයක් අරගෙන මේ විදිහට විග්‍රහ කරලා බලන්න පුළුවන්. අපි ගොඩක් ආස කරන කෙනෙක් වස්තුවක්, තත්වයක්, ඒකේ තියෙන తాවකාලික සතුට, ආශාදය, ඒක නැති වෙයි වෙනස් වෙයි කියන බය, ඒකෙන් වෙන දුක, ආදීනවය, සහයි බැඳීමෙන් නිදහස් වීමේ හැකියාව නිස්සරණය. එතකොට මේ තරම් ගැඹුරට මුල් බෑලා තියෙන මම මගේ කියන හැඟීම මේ මාන්‍ය නැති වෙන්නේ කොහොමද? ඒකට එකම ක්‍රමය තමයි ප්‍රඥාවෙන් යථාර්ථය දැකීම. ප්‍රඥාවෙන්. ඔව්. නුවණින් යුතුව මේ හැම ස්කන්ධයක් දිහාම අතීත අනාගත වර්තමාන ඇතුළත පිටත ගුරු සුසියුම් හීන ප්‍රනීත දුර ළඟ මේ ඔක්කොම දිහා බලලා නෙතම් මම නෙසුහමස්මි නෙම සත්තා කියලා දකින්න එක. ඒ කියන්නේ මේ මගේ නොවේ මේ මම නොවේ මේ මගේ ආත්මය නොවේ. හරියටම මේක නිකම් මන්ත්‍රයක් වගේ කියන එකක් නෙවෙයි. ඒක අත්දැකීමෙන්ම ගැඹුරු විදර්ශනා නුවණින්ම අවබෝධ කරගන්න ඕන දෙයක්. හැම මොහොතකම ඇතිවෙන නැතිවෙන මේ ස්කන්ධ දිහා බලලා මේක ඇත්තටම මම හෝ මගේ කියලා අල්ලගන්න දෙයක් නෑ කියලා තීරුම් ගන්න එක. ඒක ටිකක් අමාරු දෙයක් වගේ නේද? අභ්‍යාසයක් අවශ්‍යයි. ඒත් ඒක තමයි විමුක්තියට තියෙන මාර්ගය. එතකොට සූත්‍රයේ තනකර භික්ෂුවකට සැකයක් එනවා නේද? මේ හැමදේම අනාත්ම නම්, ස්ථිර මම කෙනෙක් නැත්නම්, එතකොට අපි කරන හොඳ නරක කර්මවල විපාක ලැබෙන්නේ කාටද? ආ, ඔව් ඒක බොහොම ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක්. එතකොට බුදුරජාණන් වහන්සේ මොකක්ද ඒකට කියන්නේ? උන්වහන්සේ ඒකට කෙලින්ම උත්තරයක් දෙනවට වඩා ප්‍රශ්නයක් අහනවා අර භික්ෂුවන්ගෙන්. උන්වහන්සේ අහනවා භික්ෂුව රූපය ස්ථිරද අස්ථිරද? භික්ෂුව කියනවා අස්ථිරයි ස්වාමිනී කියලා. අස්තිර දෙයක් සැපද දුකද? දුකයි ස්වාමිනි. යමක් අනිත්‍ය නම්, දුක්ඛ නම්, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම්, ඒ දේ දිහා බලලා මේ මගේය, මේ මම වෙමි, මේ මගේ ආත්මය කියලා හිතන එක සුදුසුද? නෑ ස්වාමීනි ඒක සුදුසු නෑ. අන්න ඒ විදිහටම වේදනා සංඥා සංඛාර විඥාන ගැනත් අහනවා. ඒ හැම එකක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා භික්ෂුව පිළිගන්නවා. ඒ කියන්නේ කවුද විපාක විඳින්නේ කියන ප්‍රශ්නයට උත්තර දෙනව වෙනකොට ඒ ප්‍රශ්නේම වැරදි කියලා පෙන්නනවා වගේ. ඒ වගේ දෙයක්. ඒ කියන්නේ විපාක විඳින්න ස්ථිර කෙනෙක් ඉන්නවා කියන පදනමම වැරදි කියන එකයි පෙන්වන්නේ. ස්ථිර ආත්මයක් නැති වුණාට හේතුඵල ධම ක්‍රියාත්මක වෙනවා. හේතුවක් නිසා කර්මය ඵලයක් විපාකය හටගන්නවා. ඒක වෙන්නේ මේ අනිත්‍ය වෙනස් වෙමින් පවතින ස්කන්ධ පරම්පරාව තුලමයි. එක සිතුවිල්ලක් නැති වෙලා තව එකක් ඇතිවෙනවා වගේ. එක භවයක් ඉවර වෙලා තව භවයක ස්කන්ධ පහළ වෙනවා. ඒක ගලාගෙන යන ක්‍රියාවලියක්. ඒකට ස්ථිර කෙනෙක් ඉන්න ඕනේ ඒක හරීම ගැඹුරු පැහැදිලි කිරීමක්. ඉතින් මේ යථාර්ථය ඒ කියන්නේ ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව හරියටම අවබෝධ කරගත්තම ඊළඟට මොකද වෙන්නේ? අන්න එතකොට තමයි අර කියන විමුක්ති මාර්ගය සම්පූර්ණ වෙන්නේ. මේ ඇත්ත తত্ত্বය නුවණින් දකින ශ්‍රාවකයා මේ ස්කන්ධ කෙරෙහි කලකිරනවා. ඒකට කියන්නේ නිබ්බිදා කියලා. කලකිරනවා. ඒ කියන්නේ දුක් වෙනවා කියන එකද? නෑ. නිකම්ම දුක් වෙනෝ නෙවෙයි. ඒ කියන්නේ මේ ස්කන්ධවල ඇත්ත ස්වභාවය දැකලා ඒවායේ තියෙන નિසරු බව, අස්තිර බව තේරුම් අරගෙන ඒවා පස්සේ දුවනකේ තේරුමක් නෑ කියලා අවබෝධ වීම. හරි. ඒ කලකිරීම නිසාම ඒ ස්කන්ධ කෙරෙහි තියෙන ඇලීම නැති වෙලා යනවා. ඒකට කියන්නේ විරාග කියලා. තෘෂ්ණාවෙන් මිදෙනවා. මිබිදා විරාග. ඔව්. විරාගය නිසා විමුක්තිය ලැබෙනවා. ඒ කියන්නේ කෙලිසුන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. සිත මිදෙනවා. එතකොට එතකොට එයාටම වැටහෙනවා උපත ඉවරයි බඹසර වාසය සම්පූර්ණ කළා කලියුතු දිය කරා ඊට පස්සේ ආයේ මේ දුක් සහිත පැවැත්මට එන්න දෙයක් නැහැ කියලා. ඒ තමයි අරහත්ත්වය. මේ දේශනාව අහගෙන හිටපු භික්ෂුන්ට සෙහම වුණා නේද? ඔව්. සූත්‍රය අවසානයේ සඳහන් වෙනවා මේ දේශනාව අහලා භික්ෂුන් වහන්සේලා 60 නමක් ඒ මොහොතේම සියලු කෙලෙසුන්ගෙන් මිදලා අරහත්ත්වයට පත් වුණා කියලා. ඒ තරම් මේ දේශනාව බලවත්. ඇත්තටම පුදුමයි. ඉතින් මේ මුළු මහා පුන්නම සූත්‍රයෙන්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය සරලව කිව්වොත්. සරලවම කිව්වොත් අපේ මේ හැම අත්දැකීමක්ම හැදිලා තියෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පහේ ඇත්ත ස්වභාවය. ඒ කියන්නේ අනිත්‍ය බව, දුක් සහිත බව සහ මම කියලා අල්ලගන්න හරයක් නැති අනාත්ම බව නුවණින් දකින්න. ඒ දැකීම තුළින් ඒ ස්කන්ධ කෙරෙහි තියෙන තෘෂ්ණාව අර තදින් අල්ලගැනීම උපාදානය අතහැරින්න. අන්න ඒක තමයි දුකෙන් සම්පූර්ණයෙන්ම මිදෙන නිවන් දකින මාර්ගය. මේක එදිනදා ජීවිතයට ගලප ගන්න පුළුවන් විදිය ගැන පොඩ්ඩක් හිතුවොත්. මොකද මේක හරීම ගැඹුරුයිනේ. ඕ ගැඹුරුයි තමයි ඒත් පටන් ගන්න පුළුවන් සරල තැනකින්. දැන් අපි දවස තිස්සේ කොච්චර දේවල් හිතනවද, කොච්චර හැංගීම් එනවද, ඇඟට කොච්චර දේවල් දැනෙනවද? ඔව්, නිරන්තරයෙන්ම. එක පියවරක් වෙන්න පුළුවන්. මේ එන සිතුවිලි, හැංගීම්, සංවේදනා දිහා නිකම්ම බලාගෙන ඉන්න පුරුදු වෙන එක. ඒවා මගේ සිතුවිල්ල, මගේ හැඟීම කියලා තදින් අල්ලගන්නේ නැතුව, ඒවා මම කියලා සම්පූර්ණයෙන්ම හඳුනාගන්නේ නැතුව නිකම්ම ඒව ඇති වෙන හැටි, ටික වෙලාවක් තියෙන හැටි, වෙනස් වෙන හැටි, නැති වෙලා යන හැටි නිරීක්ෂණය කරන එක. අර සාක්ෂිකරුවෙක් වගේ. ඒ වගේ. ඒ නිරීක්ෂණය කරනකොටම තේරෙයි මේවා කොච්චරනම් ඉක්මනට වෙනස් වෙනවද මේවට ඇත්තටම ස්ථිර පැවැත්මක් නේ නේද කියලා. අනේ ඒක තමයි අර අනිත්‍ය අනාත්ම ස්වභාවය ප්‍රායෝගිකව ටික ටික අත්දකින්න පටන් ගන්න විදිහක්. ඒකෙන් අර ඇලීම අඩු වෙන්නත් පුළුවන් නේද? අනිවාර්යෙන්ම. අපි මගේ කියලා තදින් අල්ලගන්නේ නැතුව යමක් දිහා බලන්න පුරුදු වෙනකොට ඒකට තියෙන ඇලීම, ඒක නැටි කියන බය, ඒ නිසා ඇතිවෙන දුක, ඒ ඔක්කොම ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒකෙන් ලොකු නිදහසක් දැනෙන්න ඉඩ තියෙනවා. ඉතින් අද කතා කරපු මේ ස්කන්ධ, උපාදාන, අනාත්ම කියන සංකල්ප නිකම න්‍යායන් විදිහට විතරක් නැතුව තමන්ගේම අත්දැකීම් තුنين මේ විදිහට ගවේෂණය කරලා බලන්න පුරුවා. බොහොම වටින අදහසක් ඒක. ඒ කියන්නේ මේ ධර්මයේ කියවලා දැනගන්නවා වගේම තමන්ගේ ජීවිතයේ අත්දැකීම් තුලින්ම ඒක අත්හදා බලන්න අත්දකින්නත් ඕන කියන එක. ඕ ඒක තමයි මම වැදගත්ම දේ. ප්‍රඥාව ලැබෙන්නේ තුලින්.